මේ භාවනා කරන්න පටන් ගන්න සමාධි විද්‍යාවට යාළුවා එහෙම නැත්නම් ඒ අරස්ථානයේ නිසා ආරණ්‍යයක් නිසා රූපాయనిය වර්ණිත එහෙම නැත්නම් කියලා ජීවිතයේ කිසිසේත් නිදුවීමක් මේ ගමන පටන් ගන්නට ඇති කියලා එහෙම කියන්න පුළුවන්. මෙන්න මේ කාලේ මේට අවුරුද්දකට කලින් 10කට කලින් තමයි පටන් ගත්තේ ඒ අප දන්නා ඉතිහාසය අපට මතක් කරන්න පුළුවන් ඉතිහාසය අපට මතක තියෙන ඉතිහාසය. හැබැයි මේ ආධ්‍යාත්මික ගමනට මේ භාවනා චාරිකාවට බොහෝම දීර්ඝ වූ ඉතිහාසයක් තිබෙනවා. අමතකව ගිය ඉතිහාසයක්. වැළලී ගිය අතීතයක්. වරින් වර මතක් වෙනවා. විවිධ හේතු නිසා, ওই කියු හේතු නිසා එක්කෝ ආහන්ට ලැබෙන දෙයක්, දකිට ලැබෙන දෙයක්, කියවන්ට ලැබෙන පොතක්, ඇසුරු කරන්නට ලැබෙන කෙනෙක් එහෙම නැත්නම් මේ මොනවත් නැත්නම් ජීවිතයේ යම් යම් ප්‍රකම්පිත සිදුවීම් බොහොම බරපතල සිදුවීම් අන්න මතක් කර දෙනවා අපිට මෙබඳු ගමනක් තිබෙනවා ඔබ සම්පූර්ණ නොකල නිමා නොකල ගමනාන්තයට නොගිය අවසාන නොකර ගමනක් තිබෙනවා යන්නට පටන් ගත් ඈත අතීතයේ සිට ඒ ගමන දිගටම ගියා නම් ඒ කවදා හරි පටන් ගත්ත ගමන අපි සම්පූර්ණ කළා නම් මේ ප්‍රශ්න නෑනේ. මේ අවුල් වියවුල් ඇවුල් මේ මොනවත් නෑනේ කියන ඒ කාරුණික හඬ අපිට ඇහෙනවා. තවත් මේ ගමන කල් දැම්මොත් ඊටත් වඩා තැවුල් වියවුල් අවුල් වලට මුහුණ දෙන්න වෙනවා. නිසා දැන්වත් නැවත මේ ගමන පටන් ගන්න. මෙසේ වරින් වර අමතක වෙනවා අමතක වීම නිසා පමා වෙනවා නමුත් සිහිපත් වෙනවා යලිත් සිහි වෙනවා. කවුරු හරි සිහි කරනවා. ඉතින් ආපහු පටන් ගන්නවා ටික දුරක් යනවා පීවර කීපයක් නැවත අමතක වෙනවා ආයෙත් පමා වෙනවා. යලිත් පටන් ගන්නවා. දැන් මෙහෙම තමයි මේ භාවනා වන්දනා ගමන කෙනෙකු සම්පූර්ණ කරන්නේ. පටන් ගත්ත මොහොතේ සිට එක දිගට හැල්මේ දුවලා දුවලා සියල්ල අමතක කරලා පසකට දාලා මේ හරියට මීටර් 100 නැත්නම් 400 එහෙම නැත්නම් ඔය රටහරා දුවන වගේ එහෙම තරගයක වගේ පටන් ගත්ත මොහොතේ සිට දෙපැත්ත බලන්නේ කන්න බොන්න නවතින්නේ දිගටම දිගටම දිගටම දිගටම දුවල දුවල දුවල අන්තිම දිනුම් කණුව ආවම තමයි නැවතිලා අතිහරින්. දැන් එහෙම යෑමක් නැහැ. එහෙම යෑම් තියෙන්න පුළුවන් වෙන අංශවල හැබැයි මේ භාවනාවේ එහෙම නැහැ. එහෙම තමයි මේ කාර ලක්ෂණ එහෙම යන්න පුළුවන් නම්. එහෙම වෙනවනම් කොපමණ හොඳද? නමුත් ඒ එසේ නොවන බවයි පේන්නේ. ලොකු නන්දුවකින් පටන් ගන්නවා. හොඳ කාලසටහනක් හදලා හැම මාසෙටම අඩුම ගාන එක දවසක්වත් ඒ වෙනුවෙන් ගත කරනවා. ඒ විදිහට සැලසුම හදනවා, වැඩ පිළිවෙලක් හදනවා, උදේටත් ගෙදරදී පැයක් විතර වාඩි වෙනවා හැන්දෑවටත් එහෙම කරනවා සක්මන් කරන මේන වැඩසටහනක් හදලා කාලසටහනක් හදලා සමහරට දවසක් දෙකක් සතියක් දෙකක් එහෙම යනවා නමුත් ඊට පස්සේ ආ දැන් ඇති කියලා නවත්තනව නෙමෙයි හැබැයි ප්‍රමුඛතාවය දෙන්න වෙනවා නැත්නම් දෙනවා වෙනත් කාරණාවලට එදිනදා කටයුතු වලට අසනීප වලට වගකීම් වලට ප්‍රමුඛතාවය දීලා එකක් දෙකක් අදාළයි. එකක් දෙකක් මග ඇරෙනවා ආයෙත් තවත් ඒවා මග ඇරෙනවා නොදෙනවත් වන සියල්ලම අතහැරිලා. සියල්ලම අතහැරිලා අතහැරෙන බව දන්නේ නැහැ. ඒ භාවනාව, දහම සියල්ලම අතහැරිලා. ඒ බව දන්නේ නැහැ. එහෙම මේ ජීවිතයට මේ කලුවර නැත්නම් අඳුර වැටුණු කාල තමා වැඩි. මේ සියල්ල කලවර වෙලා හරියට පහුගිය දවස්වල තිබුණු සූර්යග්‍රහණය වගේ සම්පූර්ණයෙන්ම අඳුර වෙලා කළු තිර වලින් වැහිලා ජීවිතේ නොපෙනෙන අපිට අපියවත් නොපෙනෙන දවස් සති මාස අවුරුදු ආත්ම ගණන තමයි වැඩි. එහෙම පැය නෙමෙයි, දවස් නෙමෙයි, සති නෙමෙයි, මාස අවුරුදු නෙමෙයි. ආත්ම ගානක් යන්න පුළුවන්. කලවරේ යන්න පුළුවන්. ගිහිල්ලා කොහරි වැටිලා අන්න සීකල්පනාව ආවහම තමයි මතක් වෙන්නේ. මේ මොකක්ද කරන්නට ඕනේ කුමක්ද කළ යුත්තේ සහ මොනවද මේ කරමින් ඉන්නේ කියලා. ඉතින් නැවතත් ඔන්න පටන් ගන්නවා. ඒ ආයෙත් ටික දුරක් යනවා ආයෙත් අමතක වෙනවා. දැන් මේ මේක තමයි ධාමයේ පමාද කියලා කියන්නේ. පමාද. දැන් මරුණා වගේ ජීවත් වෙනවා. මරුණා වගේ. මරුණා වගේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට. එතන එතන ජීවිතයක් නෑ තියෙන්නේ මරණයක්. මලමිනියක්සේ ඔහේ ඉන්න පුළුවන් දවස් ගණන් අවුරුදු ගණන් ආත්ම ගණන් මලමිනියක්සේ ඉන්නවා. පමාද ජීවිතේ. ඒ ඒ වගේම කල්යාණ මිත්‍රවරුනි අපිට පුළුවන් මේ ආධ්‍යාත්මික උස්මක් අරගෙන නැගිටින්න. දැන් මලමිනියක් උස්ම ගන්නෑ. ඒක කවුරු හරි අර කෘතිම සර්සනේ දීලා වගේ ආධ්‍යාත්මික උස්මක් දුන්නාම පොතකින් හෝ කල්යාණ මිත්‍රයෙක්ගෙන් හෝ තායි පණ එනවා. එවිට තමා කෙනෙකුට දැනෙන්නේ Taman ජීවත් වෙන බව. මලමිණියකට නොදැනෙන දේ ජීවත් වෙන බව. දැනෙන්න බෑනේ දැනෙනවා නම් ඒ මලමිණියක් නොවේ. පමාද වුණු ජීවිතයේ ජීවිතයක් නොවේ. පමාද වුණු ජීවිතය ද කියන්න බෑ ජීවිතයක් කියලා. ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා. ඒ ඔහේ සිටීම ජීවත් වීම නොවේ. ඔහේ ඉඳීම. පරිගෙන වෙලාවට කරනවා තිබහට බොනවා නිදිමතට නිදා ගන්නවා අසනීපෙට බේතන් ගන්නවා අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා තෑගි දෙනවා දැන් මේ ඔය ඉන්න පුළුවන් ওই විදිහට ඒ චාරිත්‍රීටු කරමින් අපිත් හිතනවා අපි ජීවත් වුණා දැන් මෙච්චර කල් ජීවත් වුණා ඒ අවුරුද්දත් ඉවරයි අලුත් අවුරුද්දක් ආවා ඉතින් ඒ තරහ විදිහක ජීවිතයක් කියන්න පුළුවන් නමුත් එතන නෑ සැබෑ ජීවිතයේ සුවඳ ඒ මලමිණියකට සුවඳ දැනෙන්නේ නෑ එහෙම ජීවත් වෙන කෙනෙක්ගෙන් ආධ්‍යාත්මික සුවඳක් අනිත් පැයට දැනෙන්නේ නැහැ. ඒ මලමිණියකින් දැනෙන සුවඳ මොකද්ද? ගඳ නිසා. ඒතර පමා වුණු ජීවිතයක උරුමේ තමා ඒ මරණය සහ මරණයට සම්බන්ධ සියලුම කාරණා එහෙම කෙනෙක්ගෙන් අනිත් අයට ලොකු උත්තේජනයක් ලැබෙන්නේ නැහැ ජීවිතේට. අනිත් අයට ආධ්‍යාත්මික සුවඳක් ආග්‍රහණය කරන්නටත් බැහැ. ඒ අයට දැනෙන්නේ නැහැ. ඉතින් වෙනසක් නැහැ. ඔය මොකක් හරි ගෙදර තියෙන යන්ත්‍රයකයි එහෙම ජීවිතයකයි ලොකු වෙනසක් නැහැ. මේ අලුත් අවුරුද්දේ සමහර විට අපට ඇති වුණා පිබිදීමක් ඇති වුණා ගැම්මක් අර කවදා හරි පටන් ගත්ත ගමන ඉක්මන් කරන්නට ඕනේ වේගවත් කරන්නට ඕනේ යලිත් පටන් ගන්නට ඕනේ අලුත් අවුරුද්දක ඇති කරගත යුතු සහ ඇති කරගත හැකි හොඳ අධිතනක් නැතිනම් ආකල්පයක් තමයි ඒ අපි අපේ හිත හදා ගන්නට ඕන කියන එක. නැත්නම් අපි අපේ හිත තේරුම් ගන්නට ඕන කියන කාරණේ. මොකද මේක කාටවත් කරලා දෙන්න බෑ. හිත හදනවා කියන එක කාටවත් කරලා දෙන්න බෑ. වෙන ඕනම දෙයක් හදලා දෙන්න පුළුවන්. මම කැඩෙනවා තප්පයක් හදලා දෙන්න පුළුවන්. කැඩෙන රටක් හදලා දෙන්නත් පුළුවන්. බුදු දස්ත්‍යක් එකමත් හදලා දෙන්න පුළුවන්. වෙන උපකරණයක් කැඩුනාම හදලා දෙන්න පුළුවන්. ක්‍රියක් දොරක් වාහනයක් ඒ ඕනම දෙයක් තව කෙනෙක්ට හදලා දෙන්න පුළුවන් දන්නවා. හැබැයි කල්යාණ මිත්‍රවරුනි මගේ හිත මගේ හිත කාටද පුළුවන් හදලා දෙන්න? මට පුළුවන් ද කාගේවත් හිතක් හදලා දෙන්න? සමහර විට ඔබ ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති හිතාගා ගැනීම පිළිබඳ කොහොමද හිතාගාගන්නේ කියන එක. හැබැයි ඒ කොහොම දැනන් හිටියත් තව කාගේවත් කියලා දෙන්න බෑනේ. කියලා දෙන්න පුළුවන් මෙහෙමයි හිතාදාගන්නේ. මෙහෙම හිතන්න. මේ දේවල් හිතන්න නැතුව ඉන්න. එහෙනම් උපදේශයක් දීම හැර කොහෙන්ද මං හදලා දෙන්නම් කියලා එහෙම හිතක් හදන්න බෑ. නොමිලේ හදලා දෙන්නත් බෑ ණයට හදලා දෙන්නත් බෑ මිලකට හදන්නත් බෑ කොහොමත් බෑ අසරණයි අසරණයි මේ සරණක් නැහැ හිත හදා ගැනීම කියන තැනට එනකොට කාගේවත් සරණක් නැහැ අපිට ඒ නිසා තමා ධර්මයේ කියන්නේ තමන්ව සරණ යන්න. තමන්ට විතරයි පුළුවන් තමන්ගේ හිත හදාගන්න. වෙන කවුරුත් හිත හදලා දෙයි කියලා බලාගෙන ඉන්න එපා. එහෙම කෙනෙක් නැහැ. මිනිස් ලෝකෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ, වෙන ලෝකෙකත් නැහැ. කොහෙන් හරි ඇවිත් මේ අපේ අඳුරු හද ගැඹට ඇවිත් අඳුරු ජීවිත කුටියට ඇවිත් හිත අලුත් වැඩියා කරලා දීලා යන්න පුළුවන් කෙනෙක්. කොහෙද ඉන්නේ? කාටද දෙන්න පුළුවන්? හිත හදාගත්ත අය තියොන් තරම් මිනිස් ලෝකෙත් ඇති, දිව්‍ය ලෝකවලත් ඇති, බ්‍රහ්ම ලෝකවලත් ඇති හිත හදාගත්තු තුමා. Tamange හිත හදාගත්තු තුමා. හැබැයි කිසිම කෙනෙකුට කල්යාණ මිත්‍රවරුනි එන්ට බෑ අපේ අඳුරු ජීවිත කුටිය ඇතුළට ඇවිත් මේ මනස ඇතුළට ඇවිත් ඒ මනසේ වැරදි තැන් නිවැරදි කරලා අඩුපාඩු පුරවල අනවශ්‍ය අංග අයින් කරලා හිත උපමට්ටම් කරලා ප්‍රකෘතිමත් කරලා පරිපූර්ණ කරලා හොඳ හිතක්, හැදුණු හිතක්, වැඩුණු හිතක්, පරිණත හිතක්, අවබෝධයටපත් හිතක් බවට පත් කරලා අපේ අතට දීලා යන්න. මේ එහෙම ප්‍රාර්ථනයක්, එහෙම විශ්වාසයක්, ඒබඳු බලාපොරොත්තුවක් අපි හැමෝම ළඟ ඇති. කවුරු හරි අපිට පිට වෙයි. ජීවත් වෙලා ඉන්න කෙනෙක්, මියගිය කෙනෙක් කවුරු හරි අපිට පිහිට වෙයි. ඉතින් පිහිට වෙයි. වෙනත් බොහෝ කාරණාවලට පිහිට වෙයි. හැබැයි මෙතනදී ඒ කාටවත් බෑ පිහිටක් වෙන්න. පිහිටක් කියන්නේ හදලා දෙන්න බෑ. හැබැයි හිත හදාගන්න හැටි කියන දේ අපිට. ආදර්ශයෙන් පෙන්නයි මෙහෙම හිතියොත් මේ ප්‍රශ්න නෑ. එනට අවවාදයක් දෙයි උපදේශයක් දෙයි ආදර්ශයක් දෙයි පමණයි අපේ ගමන අපි යා යුතුයි හදානුගත් හිතක් එක්ක මෙතෙක් තුරක් ආවා වගේ දිගටම යනවද මේ ගමන හදානුගත් හිතක් එක්ක හදන හිතක් එක්ක වැළපෙන හිතක් එක්ක ඉතිබිදින හිතක් එක්ක සුසුම් හෙලන සිතක් සමග මෙතෙක් දුරක් පැමිණියාසේ ටිකටම ජීවිතේ ඉදිරියටත් යනවද එනම් අපේ ප්‍රාර්ථනය සහ අදහස මේ කිසිවක් අවශ්‍ය නැහැ. මේ කිසිම ආධ්‍යාත්මික කියන භාවනා කියන ධාර්මික කියන මොනවත් ඕනේ නැහැ බඩගින්නට කාලා තිබාට බීලා නිදිමතට නිදාගෙන අසනීපයකට දෙයක් කරගෙන ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් හිටියා හොඳටම ඇති නමුත් අපි තීරණයක් ගත්තොත් නෑ මීට වඩා වෙනස් ජීවත් වීමක් තිබෙනවා මේට වඩා ගැඹුරු ජීවත් වීමක් තිබෙනවා මේ මතු පිට කනබන දෙයටම නෙමෙයි ජීවිතේ කියන්නේ ඒ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමටම නෙමෙයි ජීවත් වීම කියන්නේ ওই ටික කරන්න නෙමෙයි අපි මේ මනුෂ්‍යත්වයේ මිලේට අරගෙන ආවේ ඊටාම ඊටාම ඉහළ මිලක් ගෙවා තමා හැම කෙනෙකුටම මනුෂ්‍යත්වයේ මිලයට ගන්න ලැබෙන්නේ. මේ විකුණන්න තියෙන දේවල් මේ ජීවිත කියන ඒවා විකුණන්න තියෙන දේවල් වෙළඳ පොලේ සංසාරයේ නැමැති සංසාරයේ නැමැති වෙළඳ පොලේ ඒ මාකට් එකේ විකුණන්න තියෙනවා. මනුෂ්‍ය ජීවිත, තිරිසන් ජීවිත එතකොට අපායේ ජීවිත, දිව්‍යමය ජීවිත ඒ ඔක්කොම විකුණන්න තියෙනවා. ඉතින් අපි අපේ තියෙන මුදලට තමයි ගන්ට වෙන්නේ. වෙළඳපොලින් යම. ණයට ගන්ට බෑ. අපි උපයාගත්ත ධනෙට තමයි ඒ දීලා ගන්න පුළුවන්. ඒ ධනෙ දීලා. ඒ ওই ජීවිත වෙළඳ පොලේ මිල දර්ශකයේ බැලුවහම ඉහළම මිලක් කියවල තමයි මනුෂ්‍යාත්ම භාවයක් මිලට ගන්න ලැබෙන්නේ. අනිත් හැම ජීවිතයක්ම ඊට වැඩිය ලාභයි. උඟක් ලාභයි. ඊටාම විශාල මිලයකට උපයාගත් මහන්සි වෙලා සමහරට අවුරුද්දක් දෙකක් නෙවෙයි සමහර විට ආත්ම ගාණක් උපයාගත්ත ධනෙ එකතු කරගත්ත ධනෙ ඔක්කොම ටික දීලා තමයි මේ මනුෂ්‍යාත්මය ලබාගෙන යන්නේ. ගැටලුව අපිට මේ මතක නැහැ. කීයකටද මේ මේ ජීවිතය අපි ගත්තේ කීයක් දීලාද කියලා අපිට මතක නැහැ. ඔහේ ලැබුණා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඔහේ ලැබුණා නිකන් ලැබුණා වගේ. නිකන් නෙමෙයි මේ ලැබුණේ කියන එක මේක නිකන් ලැබෙන්නේ නැහැ නොමිල ලැබෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ අද නෙමෙයි මේ නැති වෙන දවසට. මෙහෙම ගිහිල්ලා දවසක අපි හැමෝටම මේ ජීවිතේ නැති වෙනවා. අනේ නැති වෙන වෙලාවේ අපිට වැටහෙයි ආයේ මේ බඳු ජීවිතයක් ගන්න නම් කොපමණ ගෙවන්න ඕනේද? එපමණට අපි පොහොසත් උපයා ගන්න තියනවද මේ ජීවිතේදී අපි උපයාගෙන තියනවද නැත්නම් වියදම් කරලා ඉතරද තියෙන්නේ? දැන් අපි වෙළඳපොළට යන්නේ නැහැ නේ. හැබැයි ගිය දවසක තමයි තේරෙන්නේ මේ මිල කීයද? එක එක ආත්මවල මිල ජීවිතවල මිල කීයද වෙනස්? අන්න එතනදී අපිට තේරෙන අපි කොපමණ දුක්පත්ද. කල්‍යාණ මිත්‍රවරුනි, ඒබඳු උපරිම මිලක් වේවා අත්පත් කරගත් මේ මිනිස් ජීවිතය කොහේ ඉන්න නෙමෙයි තියෙන්නේ. ඒ ඉන්න නෙමෙයි. මේ කාලේ ගෙවන්න නෙමෙයි. කරන්න දෙයක් නැති නිසා මේ දවස් කියනවා සති කියනවා මාස කියනවා එහෙම නෙවෙයි ඒක මට හරවත් වූ අර්ථවත් වූ ගමනක් යන්න අපිට යන්න ගමනක් තිබෙනවා අපි ගිය ගමනක් තිබෙනවා හැබැයි ඒක ඉවර කළේ නෑ දැන් මතක නෑ අතරමඟ නැවැත්තුවා එකවතාවක් නෙවෙයි සිය දහස් වාරයක් අතරමඟ නැවතු ගමනක් සිය දහස් වාරයක් නැවත නැවත පටන් ගත් ගමනක් තමත් එක් වතාවකට යලි පටන් ගන්නයි මේ අලුත් අවුරුද්දේ අපි මේ සූදානම් වෙන්නේ හිත හදා ගැනීමේ ක්‍රමය. අමාරුම ගමන. දුෂ්කරම ගමන. තනිවම යා යුතු ගමනක්. සහ නිමා නොවන නිමා නොවන ඉවර නොවන ප්‍රතිඵල ලැබෙන ගමන සිත බොහොම ලස්සන වචනයක් හිත ඒ ලක්ෂණ ඒ වචනේ තියෙන ලක්ෂණ හිතත් එක්ක අපි අත්දකින්නවද හිත නිසා අපි දකින්නවද ඒබඳු ලක්ෂණක් එහෙම නැත්නම් හිත නිසා අපිට දකින්න ලැබිලා තියෙන්නේ අවලස්සනක් වැඩිපුර. වැඩිපුර හිත නිසා අපිට විඳින්න වෙලා තියෙන්නේ අසහනයක්. ඇයි මේ ලස්සන වචනයට බැරි අපිව ලස්සන කරන්න. මේ වචනේ ලස්සනයි සිත බොහොම ලස්සන වචනයක් සිත. ප්‍රශ්නය මේ ලස්සන අකුරු දෙකේ වචනයට ඇයි බැරි වෙලා තියෙන්නේ අපේ ජීවිතය ලස්සන කරන්න. අපේ ජීවිතය සුන්දර කරන්න. සුවපත් කරන්න ඇයි බැරි වෙලා තියෙන්නේ? මේ ලස්සන අකුරු දෙකේ වචන නිසා වැඩිපුර අපි විඳින්නේ වද වේදනානම්. අපි වැඩිපුර විඳින්නේ වද වේදනානම්. සහ අපි ළඟින් ඉන්න අයට වැඩිපුර විඳින්න වෙලා තියෙන්නේ වද වේදනානම්. අපේ හිත නිසා. එහෙමනම් අපි දෙවරක් දෙවරක් මෙනෙහි කළ යුතු වෙනවා. අපි මේ හිතත් එක්ක මොනවද කරන්නේ? මේ හිතට මෙහෙම තියෙන්න අරිනවද, ඉන්න දෙනවද? එහෙම නැතිනම් වෙනස් කරනවා. හැබැයි හිත දිහා බැලුවාම මේ ජීවිතය දිහා බැලුවාම අපිට පේන්නේ අපි වැඩිපුර විඳින්නේ සැප නම් තමන්ගේ හිත නිසා තමන් වැඩිපුර විඳින්නේ සැපනම් අනිත් අයටත් එය හරීම සනීපනම් එහෙමනම් ඒ හිතට හැම තියෙන්න ඇති මේක තමයි කල යුත්තේ සිත මූලික ලක්ෂණ දෙකකින් සමන්විත දෙයක් දෙයක් කියන්නේ මේ ද්‍රව්‍යයක් නොවේයි ස්වභාවයක් ඒ හිතේ මූලික ලක්ෂණ දෙකක් තිබෙනවා කුමක්ද ලක්ෂණ දෙක තමන්ට ඕනේ දේ ලැබුණාම සතුට වෙන ලක්ෂණය ස්වභාවය ඒ හිතට කැමති දේ ලැබුණාම හිත ඉල්ලන දේ දුන්නාම එයා සතුටු වෙනවා. ඒ වගේම ඒ ඉල්ලන දේ නොලැබෙනකොට එයා අසතුටු වෙනවා. ප්‍රාර්ථනා කරන දේ නොලැබෙන විට අසන්තෝෂයටපත් වෙනවා. මේ තමා හිතේ මූලිකම ලක්ෂණ දෙක. මේ ලක්ෂණ දෙක හොඳට තේරෙනවා මේ පුංචි දරුවෙක් හැසිරීම දිහා බලුවා. පුංචි දරුවෙක් එක්ක අඬනවා එක්ක hina වෙනවා. එතකොට දරුවා hina වෙන්නේ මේ දරුවට ඕනේ දේ ලැබෙනකොට. අඬන්නේ ඕනේ දේ ලබා ගන්න. ඕනේ දේ ලැබිලා නැහැ. එතින්දී අඬනවා. කැමැති දේ වන විට කැමැති දේ සිදුවන විට කැමැති දේ ලැබෙන විට hina වෙන සතුටු වෙන සහ කැමැති දේ නොවන විට ඉල්ලන දේ නොලැබෙන විට අසතුටු වෙන සහ හඬන ස්වභාවයෙන් යුක්ත හිතක්. මේ තමයි හිතේ පේන්න තියෙන මූලිකම ලක්ෂණ දෙක. තව බොහෝ ලක්ෂණ හිතේ ඇති ඇඟුණු. හැබැයි මේ අපි කාටත් පේන්න තියෙන හිතේ මූලිකම ලක්ෂණ දෙක තමයි මේ. මේ ලක්ෂණ දෙක හොඳට අර දරුවෙක්ගෙන් පේනවා. ඒ දරුවා කැමති දේ ලැබුණාම හිතේ හතයක් නෑ ලෝකෙම දිනුවා වගේ. හැබැයි ලැබිච්ච දේ කොහොම පුංචි දෙයක් වෙන්න පුළුවන් පොඩි සීනි බෝලයක් බෝනික් එකක් පුංචි සෙල්ලංකාරයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ තමයි ලෝකය. ලෝකයේම ලැබුණා වගේ. හැබැයි සීනි බෝලේ ඉල්ලන සීනි බෝලේ නොලැබුණාම මොනවා තිබුණත් වැඩක් නැහැ. ඒ දෙන කල්ම අඬනවා. දැන් කල්යාණ මිත්‍රවරුනි මේ දරුවා මෙතන නැහැ. ඒ දරුවා මෙතන නැහැනේ. හැබැයි ඒ දරුවා මෙතන නැති වුණාට ඇතුලේ ඉන්නවා. මේ වැඩිහිටි හැමෝගෙම ඇතුලේ අර ඉල්ලනදී ලැබෙන විට සතුටු වෙන සහ සිනාසෙන නොලැබෙන විට අසතුටු වෙන සහ වැළපෙන ඒ ලදරුවා හෝ ලදරිය හැමෝගෙම ඇතුලේ තාම ඉන්නවා ඉන්නේ කොහොමද අර පුංචි දරුවෙක් වගේ දැන් මේ අලුත් අවුරුද්දක් 20යි 20. ඒතර මේ 20යි 20 වෙනකොට අපේ වයස අපිට උපන් අවුරුද්දත් එක්ක ගලපලා 20යි 20ෙන් අඩු කරලා කියන්න පුළුවන් කොච්චරද? අපි කොපමණ වයස අයද? උපන්න සාතිකයත් එක්ක බලලා කියන්න පුළුවන්. ශාරීරිකව එපමණ වයස්කට වුණත් අත්දැකීම් වලින් එපමණ පොහසත් වුණත් දැනුමින් එපමණ පිරුණත් අර ආධ්‍යාත්මයෙන් ඉන්නේ ලදරුවේ කෝලවලියක්. ඔබට තාමත් අපි කැමති දේ වෙනකොට සතුට වෙනවා. නොවනකොට දුක් වෙනවා. එහෙමනම් එහෙමනම් අපේ කායික වයස අවුරුදු 40ක්ද 30ක්ද 60ක්ද 50ක්ද 70ක්ද 80ක්ද වැදගත් නැහැ. එදා මෙදා තුර ලැබූ අධ්‍යක්ීන් කන්දරාව කොපමණද කියන කාරණයක් වැදගත් නැහැ. ඒ ජීවත් වීම හරහා මොන තරම් දේවල් ඉගෙනගෙන තියෙනවද දැනුමක් විදියට එකතු කරන් තියෙනවද ඒ කාරණයක් මෙතනදී වළංගු නැහැ. ඒ සියල්ල අභිබවා තාමත් තාමත් ඉල්ලන දේ නොලැබෙනකොට ඇඬෙනවා එලි පිට හෝ ඇතුලේ පේන්නම එහෙම නැත්තම් නොපෙනී සහ ලැබෙනකොට උදාමයටපත් වෙනවා නම් ඒ කියන්නේ තාම අපි ආධ්‍යාත්මිකව අර අතනමයි ඉන්නේ. උපන්න තැනමයි ඉන්නේ. වැඩිලා නැහැ. මෝකුරා ගිහිල්ලා නැහැ. පරිණත වෙලා නැහැ. අපේ ආධ්‍යාත්මික වයස කීයද කියන එක තමයි වැදගත් වෙන්නේ. ආධ්‍යාත්මිකව අපි කොපමණ පරිණත වෙලාද? එය හිතන්නට කාලයයි මේ. ඒතර මේ අවුරුද්ද අපිට වෙන් කරන්න පුළුවන් නම් නැතිනම් මේ අවුරුද්ද අපිට කැප කරන්න පිළිවන් මේ අවුරුද්දේ අපිට ප්‍රමුඛ ස්ථානය දෙන්න පිළිවන් නම් අපේ ආධ්‍යාත්මික පෝෂණය සඳහා අන්න හොඳ අධිෂ්ඨානයක් හොඳ සැලසුමක් මේ අලුත් අවුරුද්දේ මුල්ම පසළොස්වක පොය දවසේ දුරුදු පොය දවසේ ඇති කරගත්තා. සියල්ල අනිත් වැඩ නවත්තලා මේ අවුරුද්දම භාවනා මධ්‍යස්ථානයක ආරණ්‍යයක පන්සලක ඉන්නම නෙමෙයි. එහෙම නෙමෙයි. හැබැයි කොයි හිටියත් කොයි හිටියත් ඉන්න තැන නෙමෙයි වැදගත්. ඉන්න තැනට බෑ අපිව පෝෂණය කරන්න ආධ්‍යාත්මික ඔය අප කළගත යුතු දෙයක්. අපි දෙනවට ජීවිතේ වැඩි තැනක්. මේ අවුරුද්දේ වැඩි කාලයක්. ඇතුළතින් වැඩෙන්නට ඇතුළතින් මොහු පුරා යන්නට මේ 20යි 20 ජනවාරි පළවෙනිදට අපි කොයි වගේ කෙනෙක් විදිහටද ආවේ ඒ විදිහටමද අපි දෙසැම්බර් 31 වෙනිදා යන්න හිතන් ඉන්නේ මේ අවුරුද්දේ එහෙමනම් කල්යාණ මිත්‍රවරුනි අපි අපමණ පුණ්‍යස්කන්ධයක් වියදම් කරලා මිලේට ගත්ත මේ මනුෂ්‍යාත්ම භාවයෙන් මොනවද ලබාගෙන තියෙන්නේ මේ ගමන අපි තනියම යා යුතු ගමනක් අත්වල බැඳගෙන කණ්ඩායම් විදිහට සමූහයක් විදිහට හිත හදා ගැනීමේ ගමන යන්න බෑ. දෙයින්ම වැඩ කරන්න පුළුවන්. දැන් මේ වැඩසටහනක් සාමූහික වැඩසටහනක් නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඔක්කොම මේක අහන් ඉන්නවා. මේ අපි හැම දිනාටම කියන්නේ අපි හැමෝමත් අහන් ඉන්නවා. නෑ හැමෝම අහන්නේ නෑ. හැමෝම අහගෙන නැහැ. එහෙම හැමෝටම අහන්නත් බැහැ. අපි එක එක්කෙනා වෙන වෙනම අහන්නේ. තම තමන්ගේ කන් දෙකෙන්. තව කෙනෙක්ගේ කන් දෙකකින් අපිට අහන්න බැහැ. අදුම ගානේ තව එක්කෙනෙක්ගේ කනකින් හරි අපිට අහන්න පුළුවන් නම් ඔන්න කියන්න පුළුවන් මේ සාමූහික අභ්‍යාසයක් එහෙම අහන්න බෑනේ මං අහනවා නම් මා ඇසිය යුත්තේ මගේ කන් දෙකෙන් මගේ කන් දෙකෙන් මං අහන්න නම් මා මගේ කන් දෙකට අවධානය යොමු කරන්න ඕනේ. වෙන කෙනෙකුට බෑ මගේ අවධානය මගේ කන් දෙකට යොමු කරලා දෙන්න. ඒක මා කරගන්න ඕනේ දෙයක්. ඒතර ඔබ ඔබේ කන් දෙකෙන් මේ කියන දේ අහන්නේ ඒකට අවධානය ඔබ විසින් යොමු කරනකොත් පමණයි. ඒ පෞද්ගලික දෙයක්. තනි තනිව කළ යුතු දෙයක්. ඊළඟට තේරුම් ගැනීම ගන්න. පොදුවේ තේරුම් ගන්නට බෑ. අපි මෙතෙන්ට පස් දෙනෙක් ආවා කියන්නේ එකට. ඉතින් මේ පස් දෙනානේ අපි නේ එක්කෙනෙක් තේරුම් ගත්තා නම් ඇති ඔයා තේරුම් ගන්න පිටුට අපිට පස්සේ කියලා දෙන්න. එහෙම බෑ. එක්කෙනෙක් තේරුම් ගත්තොත් එයාට හොඳයි. දෙන්නේ තේරුම් ගත්තොත් දෙන්න අනිත් තුන් දෙනාට වැඩක් නැහැ. තේරුම් ගැනීමත් තනි තනිව කළ යුතු දෙයක්. ඇසීම, අවධානය, තේරුම් ගැනීම සහ අපිට තේරුණාම අපි ඒ අනුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වීමත් තනියම. මට තේරුණොත් කරන වැඩ අවධානයෙන් කරන්න ඕනේ කියලා. එතකොට මා සඳහා උත්සාහයක් කරන්න ඕනේ අවධානයෙන් වැඩ කරන්න. මා වීර්ය නොකළොත් අවධානයෙන් වැඩ වෙන්නේ නැහැ. වෙන කෙනෙක් වීර්ය කළා නම් ඒ එයාට මට නෙමෙයි. මෙතන බෙදා ගන්න ලොකු දේවල් නැහැ. භෞතික දේ බෙදා ගන්නට පුළුවන්. අපි දානෙදී කරන්නේ භෞතික දේ බෙදා ගන්නවා නොමසුරුව කරුණාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන්, දයාවෙන්. දැන් ධර්ම දානය කියන්නේ බෙදා ගැනීමක්. ඒතර මේ කරන්නේ ධර්ම දානයක්. හැබැයි ඇහුම්කන් දෙන්න පටන් ගත්තාම එතන සම්පූර්ණයෙන්ම තනි වෙනවා. අපි අපි තනි තනිව කරගන්න ඕන දෙයක් මෙහා තියෙනවා. ඇදගෙන යන්න බෑ මේ පාරේ. ඇදගෙන යන්න. තල්ලු කරගෙන යන්න බෑ. උනන්දු කරවන්න පුළුවන්. පොළඹවන්න පුළුවන්. සංවේගය ඇති කරන්න පුළුවන්. හිත කියන්නේ දැකිය යුතු දෙයක්. දැකිය යුතු දෙයක්, දැනගත යුතු දෙයක්. සිත නොදැක සිත ගැන නොදැන මේ පාරේ යන්න බෑ. මොනවා හරි අපිට කරන්න පුළුවන් පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් වහගෙන කිසියම් දෙයක් කරන්න පුළුවන්. ඒයින් ප්‍රයෝජනත් ලැබෙයි. හැබැයි මේ හිත හදාගන්න ගමනේ එක අඩියක්වත් යන එකක් නෑ. හිත නොදැක මේ කියන්නේ මේ මධ්‍යස්ථාන. බොහොම ටික වෙලාවකට සමහරට අද පැය කීපයකට නැත්නම් මේ ඊයේ ඉඳලා තව තවත් දෙක තුනකට ඉන්නේ. මේ පරිසරය හරි ලස්සනයි. හරි ලස්සනයි. මේ ඉර පායනවා, ඉර බහිනවා. මේ ගහකොළ, කඳු මුදුන්. මේ ඔක්කොම ලස්සනයි. සමහර විට මේ දවස් මේ දවස් දෙක තුන මදි වෙයි මේ ලක්ෂණ දකින්න. මේ යනකොට අද හැන්දෑවේ හරි පොළොස් වෙනිදා යනකොට කවුරු හරි ඇහුවොත් ඇහුවොත් ඔබෙන් ඔබ දැක්කද අර කන්දේ ලස්සන ඒ කඳු මුදුනේ ලක්ෂණ දැක්කද? කඳු මුදුනට ගියාම වටේම පේන ලක්ෂණ දැක්කද? මොකද්ද මම වගේ උත්තරයක් දෙන්න පුළුවන් වේද? ඔබෙන් ඇහුවොත් කවුරු හරි කොහෙන්ද ගදෙන්නේ? කොහෙද හිටියේ බෙලේද? ආ නිල්ලඹ හිටියේ. නිල්ලඹ ආනන්දයස්. ආ ඇත්තද? දවස් කීයක් හිටියා? දවස් 3ක් හිටියා. එයාර උඩ කන්දට නැග්ගාම ඒ කොච්චර ලස්සනට පේනවද ඒක දැක්කද ඒ කොහෙවත් එහෙම ලස්සනක් පේන්නේ නැහැ එහෙම කියලා ඇහුවොත් ඒක දැක්කද කියලා ඔබට දැක්කේ නෑ කියන්න වුණොත් නෑ මට දකින්න බැරි වුණා අයියෝ අපරාධ කියලා ඉතින් ලොකු පසුතැවිල්ලක් ගේන්නේ නේ ලොකු හරි පුංචි හරි අයියෝ අපරාධ ඔච්චර දවස් ඉඳලා ඒ ලස්සන දැක්කේ නෑ මේ කාරණේ කියන්නේ එහෙම අහන්ත ලැබෙන නිසා. සමහර විට එහෙම අහන්ත ලැබෙනවා. ඒක නෙ නෙවෙයි පස්තැවිල්ලක් ඇති වෙනවා නම් ඇති කරගන්න ඕනේ. මේ දවස් දෙක තුනක් ඉඳලා භාවනා මධ්‍යස්ථානෙක හිත දැක්කද හිත දැක්කද කියලා අහුවාම ඒකට නෑ කියන්න වෙනවනම් එය මොනතරම් අපරාධ දවසක් මේ මේ ටික දවසක් හිටිය කෙනෙක් නිතර මෙහෙට ආපු කෙනෙක් තවත් මෙහෙට මේ දවස් දෙක තුනකට පැමිණි පිරිසක් එක්ක ඇවිල්ලා මට ඒ අය අඳුල්ලා දීලා අර මෙහෙට පුරුදු කෙනා කියනවා මේ අය මෙහෙ ඇවිල්ලා දැන් දවස් දෙකක් තුනක් වෙනවා තාම මේ වැව දැකලා නැහැ මොන අපරාධයක්ද මම එයා කියන එක ගිහිල්ලා පෙන්නන්නද තාම මේ උලන් කපුල්ල දැකලා නැහැ එක ගිහිල්ලා පෙන්නන්නද එයාට ඒක ලොකු අපරාධයක් වගේ මෙහි ඉඳලා දවස් දෙක තුනක් ඉඳලා මේ එහෙම එකක්වත් දැකලා නැතුව යන්න වෙන එක. දැන් මේ යන්න දැස්සේ අය වාහනේත් නැගින්න යනකොට තමයි මෙයා දෝගෙන දෝගෙන ඇවිල්ලා මේ කියන්නේ. ඉතින් මොනවා කියන්නද? මොනවා කියන්නද? ඔබ මේ කියපු කෙනාට ඔබ මෙහෙම කවදාවත් ඉඳලා නැහැ. කවදාවත් ඉඳලා නැහැ මේ. ඒ ඉඳලා නැති නිසායි ඔය ඕවා කියන්නේ. එනිසා පුළුවන් නම් ඔය මේ ඉතුරු පැය භාගයන්ට කලින් හරි මෙහි ඉන්න. මෙහි ඉන්න. මෙහි හිටියනම් මේ ඇත්තටම හිටියනම් කොහොම නෙමෙයි කියන්නේ. ඔබට කියන්න පුළුවන්. මේ අය දවස් දෙක තුනක් මෙහි හිටියා තාම වර්තමාන මොහොත දැකලා නැහැ. ඈ තාම මේ හිත දැකලා නැහැ. සිතේවි දැකලා නැහැ. අතීතයට දුවන හිත දැකලා නැහැ. අපරාධ ඒව නොදැක යන්න දෙන්නේ. දැන් ඒ කෙනා ඇත්තටම මේ ඒ අර පිරිසට ආදරයෙන් කරුණාවෙන් වෙන්න පුළුවන් මේ එහෙම කියන්නේ නැත්තේ. ඒ අයට උදව්වක් කරන්න ඕන කියන චේතනාවේ. හැබැයි ඒක දැන් මෝඩකම්. ඒ කරුණාවත් එක්ක මෝඩකම්. තමනුත් පැවටිලා තවත් අය ප්‍රවට්ටන ගතිය. හොඳයි ඉතින්. හැබැයි ඒක රැවටීමක්. එනිසා ඔබට අවශ්‍ය නම් අව්‍යාජ මිත්‍රයෙක් වෙන්න අව්‍යාජ අවංක කල්යාණ මිත්‍රයෙක් වෙන්න මඟ පෙන්වන්න ඒ අයගේ හිත් දකින්න තම තමන්ගේ හිත දකින්න උදව් කරන්න. ඒකට මඟ පෙන්වන්න. අහන්න ඒ ප්‍රශ්නේ. වෙන ප්‍රශ්න නෙමෙයි දියැලි දැක්කද, කඳුමුදුන් දැක්කද, උලන් කපොල්ල දැක්කද, වැව් දැක්කද, පොකුණු දැක්කද, මූද දැක්කද, දේව මොකටද? හිත දැක්කද කියලා. හිත දැක්කද? ඔබ ඔබේ හිත දැක්කද? හිත දැකලා තියෙනවද? ඒ තමයි ලොකුම අපරාධය. අපරාධයක් නෑ ඒක තමයි එකම අපරාධය. මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන හිත දකින්න නැතුව ජීවත් වෙලා හිත නොදුටු කෙනෙක්සේ ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අත්හරින්න වෙනවනම් ඊට වඩා අපරාධයක් තියෙනවා. හිත ඇස් දෙකට පේන දෙයක් නෙවෙයි. මේ දකින්නවා කියවට හිත ඇස් දෙකට පේන්නේ ඇස් දෙකට නොපෙනෙන දේවල් වැඩි. පේන දේවල් ටිකයි. දැන් අපි ඇස් ඇරියාම හැමතැනම උපමන දේ පේනවා. ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රූප වලින් මේ ලෝකේ පිරීලා තියෙන්නේ කියලා. රූප වලින්, වර්ණ වලින්, හැඩ වලින් එළියෙන් මේ ලෝකේ පිරීලා ඒ ඇත්ත. හැබැයි හොඳට බැලුවොත් අපේ ඇහැට පේන්නේ බොහොම ටිකයි. නොපෙනෙන දේවල් වැඩි. ඔය අපි කතා කරන උගත් දේවල් ඇහැට පේන්නේ නැහැ. ඉන් පේන දේට වඩා නොපෙනෙන දේ වැඩි පේන දේට වඩා නොපෙනෙන දේ ප්‍රබලයි පේන දේට වඩා නොපෙනෙන දේ නිසා අපි සතුටු වෙනවා වගේම දුක් වෙනවා ඒ නොත් නොපෙනෙන දේවල් අතර නොපෙනෙනම දෙයක් තමා හිත කියන්නේ ඒ නොපෙනෙන හිත පෙනෙන හිතක් බවට අන්න වර්ණ ගන්නලා පාට ගන්නවලා ඒට ලොකු ආලෝකයක් එල්ල කරලා දීම තමා භාවනාවෙන් කරන්නේ. එම් භාවනාව පටන් ගත්තාම මෙලෝ දෙයක් පේන්නේ නැහැ. පිට දකින්න කීවට සිතේ දකින්න කීවට ඒව මොනවත් පේන්නේ නැහැ. මහා පටලැවිල්ලක් අන්ධකාරයක් ඔය අතරමං වෙනවා. අතරමං වීමමයි වෙන්නේ. ඒ ගැටලුවක් කරගන්න එපා. හැබැයි අමතක කරන්න එපා මේ වාඩි වෙලා ඉන්නේ හිත බලන්න කියන එක. හිත දකින්නයි වාඩි වෙලා ඉන්නේ. ඒ අමතක කරන්න එපා. නොපෙනුනාට තමක් නැහැ. හිත නොදැක්කට තමක් නැහැ. දැන් අපි කවුරු හරි එනකල් ඇස් අරගෙන ඉන්නවා. පාර දිහා බලාගෙන. හැබැයි එයා එන්නේ නැහැ. තාම නැහැ. එයා ආවේ නැති වුණාට අපි එනකල් බලන් ඉන්නවනේ. අන්න ඒ වගේ. අපි යමක් හොයනවා. මොනවා හරි වැටුණු දෙයක්. ආශියක් වෙන්න පුළුවන්, ඉදිකට්ටක් වෙන්න පුළුවන්, තව ආභරණයක් වෙන්න පුළුවන් මොනවා හරි. ඉතින් බැලැස් දෙක කරලා බලපු ගමන් බිම ඒක පේන්නේ නැහැ වැටිච්ච දෙයක්. හැබැයි මුණ ගැහෙන කල් හොයනවනේ. බැලීම නවත්තන්නේ නැහැනේ. ඒ වගේ කල්යාණ මිත්‍රවරුනි අස්වාගත්ත ගමන් හිත පේන්නේ නැහැ කෙනෙකුට. නොපෙනුනාට කමක් නැහැ. මේ අස්වාගෙන පරයන්කේ වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන නිශ්චලව ඉන්නේ. හිත දකින්නයි කියන කාරණේ නැවත නැවත සීතක් කරගන්න. නැවත නැවත මෙහි කරන්න නැවත නැවත මතක් කරගන්න වෙන මොනවටවත් නෙමෙයි වෙන කිසිම දෙයකට නෙමෙයි මගේ හිත දකින්නයි ඒ ඕනකමින් සහ ඒ විවෘත භාවයෙන් අපි අවධානයෙන් ඉන්නවා ඒ ඉන්නකොට ඔන්න හිත පේන්න පටන් ගන්නවා ටික ටික මේකට එළිය වැටෙන අවධානය නැමැති ආලෝකය අන්න මනසට වැටෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට පේනවා. මොනවද පේන්නේ? මහා අවුලක් තමයි පේන්නේ. ඒ හිත කියන වචනේ ලක්ෂණ වුණාට පේන්නේ මහා අවුලක්. මහා පටලැවිල්ලක්. පටලැවුණු නූල් බෝලයක් වගේ දෙයක් තමයි පේන්නේ. දැන් අපේ හිතේ තියෙනවා නම් ඊට වැඩිය ලස්සන දෙයක් බලන්න හිත කිව්වහම ලස්සන මල්වත්තක් වගේ පිළිවෙලට මල් හදපු එහෙම ඉතින් එතනදී බලාපොරොත්තු කඩ වෙනවා. මහා කහල ගොඩක් තේින්න තියෙනවා. දැන් කුණු කන්දක් වගේ කසල බාල්දියක් වගේ කුණු වලක් වගේ ඒ වගේ තමයි පේන්න තියෙන්නේ. මේවා අපිම හලපු දේවල්. වෙන කවුරුවත් හැලුව දෙන්නේ නෙමෙයි අපිම හලපු දේවල් අපිම එකතු කරපු කසල කැලි කසල කන්ද තමයි අපිට හිත දිහා බැලුවහම පේන්න තියෙන්නේ අපේම කැලි කසල බලන්න එන කල්පනා මේ ඕනිද මේ මොනතරම් නිෂ්ප්‍රයෝජනද මේ වගේ තව තව අපි කිලුට වෙනවා තව තව අපි අපවිත්‍ර එහෙම හිතන් හිතන්න තව අපි එකතු කරගන්නේ කුණු. Tamange අනුගේ ඔක්කොම කුණු තමයි එකතු කරගන්නේ. ඒ අතීත කැලිකසල අත්හරින්ට වර්තමාන වශයෙන් කැලිකසල එකතු කරගන්න නැතුව ඉන්න ලබන පුහුණුවක් තමා භාවනාව කියන්නේ අතීතයේ එකතු කරගෙන ගොඩගහගෙන බදාගෙන තියෙන සියලුම කැලිකසල අත්හරින්න. මේවට තමයි අපි මම කියන්නේ. මම කියලා කියන්නේ මොනවටද? ඔය අතීතයේ එකතු කරගත්ත කුණු කොට. අරයා මට මෙහෙම කිව්වා, අරයා මට මෙහෙම කළා, මට මෙහෙම කියන්න බැරි වුණා. මේ මේ ඔක්කොම කසල එහෙම එකතු කරගෙන දවසින් දවස එකතු කරගෙන එකතු කරගත්ත මේ කුණු ගොඩට තමයි අපි මම කියන්නේ. ඒ කුණු ගොඩ තවත් විශාල කරගන්න සහ තවත් බදාගන්න නෙමෙයි භාවනාව තියෙන්නේ. ඒක අතහැරලා මතන්න. ඒව මතක් වෙයි. මේව අල්ලගන්න එපා මේ මම කියලා. මේ මෙතන ඉන්න මම නෙමෙයි ඊයේ පෙරේදා හිටිය මමයි. වර්තමාන මමයි අතීතයේ හිටිය මමයි දෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් මේ භාවනාව. ඕන්නම් අවශ්‍ය නම් අපිට පුළුවන් ඊයේ හිටිය මමම වෙන්න. ඊයේ තරහ ගත්තා නම් මොන හරි සිද්ධියකට ඒ සිදුවීම දැනුත් මතක් වෙනකොට දැනුත් තරහ ගන්න පුළුවන්. ඒතර දැනුත් අපි තරහ ගන්නවා නම් ගිය මාසේ වුණු සිදුවීමකට ඒ කියන්නේ මේ දැන් ඉන්නේ අර මාසයකට කලින් හිටිය කෙනාමයි. මම කවුද මාසයකට කලින් හිටිය කෙනා. එහෙම වෙන්න පුළුවන්. අපි යමකට කෑදර වුණා නම් අවුරුද්දකට ඉතර කලින් ඒ දේ දැන් මතක් වෙනකොට දැනුත් කෑදර වෙනවා නම් ඒ කියන්නේ මේ දැන් ඉන්නේ 2020 ඉන්නේ අර 2019 හිටිය කෙනාමයි. එයාම වෙන්න පුළුවන් නැවත නැවත. එහෙම වෙන්න නම් භාවනාවක් ඕනේ භාවනාවක් ඕනේ වෙන්නේ අලුත් කෙනෙක් වෙන්න. හරි, මේ සතියේ තරහ ගත්ත කෙනෙක් හිටියා. හැබැයි දැනුත් තරහ ගන්න ඕනේද? මට බැරිද තරහ නොගෙනින්න ඒ සිදුවීමට? බැරිද කියලා අහලා බලන්න. Tamanගෙන් අහලා බලන්න. මතක් වෙනකොට අතීතයේ මතක් වන විට මේ ප්‍රශ්නේ අහන්න. ඒ අතීතයේ හිටිය කෙනාම වෙන්න ඕනේද දැන්? අලුත් කෙනෙක් වෙන්න බැරිද? වඩා නිකලෙස්. වඩා අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න බැරිද මට? ඒ ප්‍රශ්නේ අපි ඇහුවේ නැත්තම් යාන්ත්‍රිකව එයාම තමයි ආයේ හරියට අර ඡායා පිටපත් යන්ත්‍ර වලින් පිටපත් වෙන්නේ ඒ ඕන දේ උඩින් තිබ්බහම ඒ වගේම එකක් යටින්නේ වෙනස් වෙන්නේ මේ තමා පුනර්භවය කියන්නේ නැවත නැවත වෙන්නේ එකම දේ අලුත් දෙයක් වෙන්නේ මතක් වෙන මතක් වෙන වාරයක් පාසාම එකම ප්‍රතික්‍රියාව නම් අපි ගන්න ඇති කරගන්න එකම හැඟීම නම් ඒක තමයි පුනර්භව කියන්නේ. නැවත නැවත අපි ඒ තරහ ගත්ත කෙනාම වෙනවා. දුක් විඳින කෙනාම වෙනවා. අහංකාර කෙනාම වෙනවා. ඊර්ෂ්‍යා කරන වෙන කෙනාම වෙනවා. සිය පාරක් මතක් වුණොත් සිය පාරක්. දෙසිය වතාවක් මතක් වුණොත් දෙසිය වතාවක්. මේ තමයි භවය. හැබැයි දැන් භාවනාව ඊට වෙනස්. භාවනාවේදී අපි මේ ප්‍රශ්නේ අහනවා. ඔව් මං මෙච්චර කල මේ අවුරුදු 10ෙම තරහගත්ත කෙනෙක් තමයි උනේ මතක් වෙනකොට. මතක් වෙන මතක් වෙන වාරේ මම තරහ ගන්න කෙනෙක් වුණා. හැබැයි දාස් වාරයක් එහෙම වුණාට මේ 1001 වෙනි වතාවේදී මට බැරිද තරහ ගන්න නැති කෙනෙක් වෙන්න. තරහ නොගන්න කෙනෙක් වෙන්න බැරිද? මේ මතකයේ ඉදිරියේ. ඒ මතකෙදී මතකේ එකයි. මට බැරිද වෙනස් කෙනෙක් වෙන්න අලුත් කෙනෙක් වෙන්න. අන්න මේ ප්‍රශ්නය අපි අපෙන් ඍජුව අහනකොට වෙන කෙනෙක්ගෙන් නෙමෙයි මම මගෙන් අහනකොට අපි අපෙන් අහන විට මේ ප්‍රශ්නය නැමැති යතුරු විවෘත කරනවා අරිනවා අලුත් දොරක් අලුත් පාරක් මෙතෙක් කාලයක් අපි නොගිය එහෙම දොරක් තියෙනවා කියලා අපි දැනන් හිටියේ නෑ එහෙම පාරක් මාවතක් තියෙනවා කියලා අපි දැක්කෙත් නෑ අපි දැන් පේනවා මේ ප්‍රශ්නයම පුළුවන් මේ මේ පුළුවන් මේ මෙහෙම ඉන්න මෙහෙම පැත්තක් තියෙනවනේ යන්න හිත නොදැක්කොත් හිත දකින්නට උත්සාහ නොකළොත් භවයේ මිස භාවනාවක් වෙන්නේ භවය තමයි කියන්නේ එකම දේ නැවත නැවත වෙනවා නැවත නැවත වෙනවා අපි නැවත නැවත තරහ ගන්න අය බවටපත් වෙනවා නැවත නැවත පෙරේතකම් කරන අය බවටපත් වෙනවා නැවත නැවත බිය වෙන අය බවට නැවත නැවත තැති ගන්න අය බවට නැවත නැවත අහංකාර වෙන අය බවට මේ පත්‍රයේ ඉවරයක් නැහැ මෙන්න මෙපමණ වාර ගානක් කෝප වෙන කෙනෙක් වුණාම ඉන්පස්සේ කෝප නොවන කෙනෙක් වෙයි කියලා එහෙම නීතියක් නැහැ. සීමාවකුත් නැහැ. එතෙ මේ නොනවතින රූපාන්තරණයට ඒ කියන්නේ නොනවතින මේ නැවත නැවත වීමට නැවතුම් තිතක් තමා සිත දැකීමෙන් සිදුවෙන්නේ. නැවතුම් පිටක් තියෙනවා. මේ ලොකු නිදහසක් ලැබෙනවා. මෙතෙක් කාලයක් අත් නොදුටු නිදහසක්. ඒ නිදහස ලැබුණේ අර එකම හිරකූඩුවේනේ අපි හිටියේ හිර වෙලා හිර වෙලා හිර වෙලා හැමදේම මතකයක් එනවා. ඒ මතකේ අරිනව පොඩි දොරක්. අපි ඒ දොරෙන් ඇතුළට යනවා. ඇතුළට ගියාම තොර වහන. එතකොට අපි ඉන්නේ පුංචි හිර කූඩුව ඇතුලේ. මතකයේ නැමැති හිර කූඩුව ඇතුලේ. ඒ තරහ නැමැති හිර කූඩුව ඇතුලේ. ඒ iriṣyාව නැමැති හිර කූඩුව ඇතුලේ. අපි හැමතැනම හිටියේ. හිර වෙලා. හැබැයි දැන් ඒ මතකයෙන් ඇදෙන්න දොරක් අරිනවා හිර කූඩුවක්. හැබැයි අපි ඒ දොරෙන් ඇතුළට යන්නේ පුරුද්දට. අපි අලුත් දොරක් අරිනවා. මට බැරිද අලුත් කෙනෙක් වෙන්න? අන්න අපිටලු ඒ දොරින් කූඩුවක් ඇතුළට නෙමෙයි යන්නේ හිතිය කූඩුවෙන් අනන්ත වූ අවකාශයට අපිට යන්න පුළුවන්. ඒ නිදහසේ සීමාවක් නැහැ. අපි මේ දොර අරගෙන එළියට ගියොත් ඒ සීමාවක් නෑ අසීමිතයි. අසීමිත වූ නිදහසක් තියෙනවා. හැබැයි අපි මේ දොරවල් ජනෙල් ඔක්කොම වහගෙන මේ ඇතුලේ හිටියොත් අපි සීමිත ඉර කූඩුවක් ඇතුලේ ඉන්නේ. සිටිවිලි නැමැති මතක නැමැති සීමිත ඉර කූඩුවල සිරවුණු කෙනෙකුට සිත දැකීමෙන් අසීමිත වූ නිදහස් අවකාශයකට පාතබන්න පුළුවන්. මෙය අභියෝගයක්. හිත දකින්නවා කියන එක අභියෝගයක්. දැන් මෙහෙම කිව්වහම හරි ලේසියි කියලා හිතෙන්න පුළුවන්. එහෙම ලේසි නෑ. ඒ ලොකු අභියෝගයක්. හිත හැම වෙලෙම බලන්නේ හැංගෙන්න. හැංගෙන්න බලන අය අතර හිත ප්‍රධානයි. හිත කැමති නෑ එළියට ඇවිල්ලා කාටත් පේන්න තමන්ගේ සැබෑ ස්වභාවය එළි දක්වන්න. හැම විටම හිත බලන්නේ හැංගෙන්න. එයා හැංගිලා අනිත් අයව නටවන. ශරීරය කරන හැම දෙයක්ම ඒ හිත කර කරවන දේවල්. අපිටම අපිට එක විදියකට වාඩි වෙලා ඉන්න බෑ. ඒකට දඟලනවා මේකට දඟලනවා විනාඩි 5ක් වාඩිලා ඉන්නවා විනාඩි 10ක් එළියට යනවා ආයෙ පිටට එනවා සරිනවා ස්ථානවා ඒකට දෙන්න පුළුවන් මේ ශරීරය හරීම චංචලයි ඒ ශරීරය නෙමෙයි අර හැංගිච්ච හිත හිත පේන්නේ අපිට පේන්නේ මේ ශරීරය කරන දේ හිත හැම විටම ශරීරයට මුවා වෙලා ශරීරයට මුවා වෙලා හැංගිලා ශරීරයේ පිටුපසට ගිහිල්ලා එයා හැංගෙනවා. හැංගිලා එයාට ඕන විකාර ඔක්කොම මේ ශරීරය හරහා කරන. පේන්නේ ශරීරය. හිත පේන්නේ. බලන්න යනකොට හැංගෙනවා. හිත දිහා බලන්න යනකොට හැංගෙන නිසා බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි හිත දිහා බලන්න කිව්වහම පුකුත් නැහැ. මොනවත් හිතෙන්නේ නැහැ. කිසිම සිතවිල්ලක් එන්නේ නැහැ. හිතක් නැහැ. හිතක් නැති නිසා නෙමෙයි කල්යාණ මිත්‍රෝන් එතනින් නවත්තන්න එපා. මේ දා සිතවිලි නැහැ. හිත දිහා බලව ගම ඔක්කොම ප්‍රශ්න ඉවරුණා. හරිද? නෑ ඒක බොරුවක්. ඒ හිත කරන වංචාවක්. හිත කරන රැවටීමක්. මේ තමයි මේ සබාධාමේ තියෙන සූක්ෂම උපායක් පැවැත්ම වෙන්නේ. Tamanට Tamanට ජීවිතේ නැති වෙන්න යනවනම් බේරෙන්න අන්තිමටම සබාධාම ගන්න උත්සාහය තමා නෑ වගේ ඉන්න එක. මරුණා වගේ ඉන්න. දැන් මරුණා වගේ ඉන්න පුළුවන් නම් මරන්න බෑ. අපි අපි විහිින් මරුණා වගේ ඉන්නවා නම් ඊට පස්සේ කවුරුවත් මරන්න එන්නේ ජීවිතේ බේරගන්න ගන්න අන්තිම උපක්‍රමය තමයි නෑ වගේ ඉන්න එක මරුණා වගේ ඉන්න එක. ඒතර හිත මේ උපාය තමයි ගන්නෙ. නෑ සිතවිලි නෑ. හිතෙන්නේ මොනවත් හිතෙන්නේ. ඉතින් අපිත් හිතනවා හරි හොඳයි මගේ භාවනාව. සිතවිලි එන්නේ. දැන් ආය අපි ඔය අවධානය නවත්තපු ගමන් සිතිවිලි එන්න පටන් ගන්නවා. සිතිවිලි නැති කරන්ට නෙමෙයි භාවනාව තියෙන්නේ. හිත දිහා බලන්නේ සිතිවිලි නැති කරන්ට නෙමෙයි. සිතිවිලි තිබ්බත් එකයි නැතත් එකයි එක සිතිවිල්ලක්වත් අපේ නෙමෙයි. ඒවා අපිට අයිති නෑ. ඒවා අයිති කරගන්නටත් එපා සිතිවිලි. එතන මේ අනුන්ගේ දේවල් ඒවා තිබුණත් එකයි නැතත් එකයි. අපිට අපිව වෙනස් කරගන්න ඕනේ. අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. මේ මනෝවිද්‍යාව හැදිලා තියෙන්නේ හිතන විදිහ වෙනස් කරගන්න නෙවෙයි. හිතන විදිය තව තහවුරු කරගන්න මනෝවිද්‍යාවකට තමයි ප්‍රත්‍යක්ෂ චින්තනය කියන්නේ. පුහුදුන් චින්තනය කියන්නේ චින්තනය වෙනස් කරගන්න පුළුවන් චින්තනයකට නෙවෙයි චින්තනය තවත් තහවුරු කරගන්න රටාවකට මොනවද මට හිතෙන්නේ හරි මට හිතෙන දේ මට හරි ඉතින් හිතෙන හිතෙන දේට මං හරි ලකුණ දානවා හරි ලකුණ දානවා මේ හරි හරි ලකුණු දැමීම තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඕනෑම දෙයක් මතක් වුණාම හරි ලකුණක් දානවා හරි හරි හරි මේ හරි ලකුණු දාන්න දාන්න ඒ චින්තනය තව තවත් තහවුරු වෙනවා තව තවත් කිඳා බහිනවා මුල් අදිනවා ඉතින් ඒක හරි ලකුණක් නෙමෙයිනේ දාන්නේ ආයෙත් ඒ දේ මතක් වෙනකොට තව හරි ලකුණක් දානවා මෙහෙම දාපු හරි ලකුණු ගණන් කරන්ට බැරි තරම් ප්‍රමාණයක් ඔය හැම කල්පනාවක් ඉදිරියේම තියෙනවා මතක් වෙන මතක් වෙන වෙලාවේ හරි ලකුණු දානවා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් භාවනාව කියන්නේ වැරදි දැමීමද? මතක් වෙනකොට ඒක කදිරයක් ගන්නවා කදිරයක්. හරි ලක්ෂණ කපනවා. නෑ. මේක හරි ලක්ෂණ දැමීම, වැරදි ලක්ෂණ දැමීම, කදිර ගැසීම මේවා නෙමේ භාවනාව කියන්නේ. ඒවයි තියෙන නිස්සාරත්වයේ තේරුම් ගන්න. මේවා මතකයක් විතරයි. ඔය හිතට එන්නේ මොනවද? මතකයක් විතරයි. ඉන් එහා කිසි දෙයක් නැහැ. මොනවා ආවත් එය හුදු මතක් වීමක්ම පමණයි. හරයක් නැහැ. ඇත්තක් නැහැ. හැබැයි බල කරනවා ඒ හැම සිතිවිල්ලක්ම අපිට බල කරනවා හරි ලකුණු දාන්න කියලා. තමන්ව පිළිගන්න කියලා හරි කියලා හිතන්න බල කරනවා. ඒ අපිට වෙන ඇත්තක් නෑ අපිට හිතන දේ අර ඒ තමයි අපේ පරම සත්‍ය අපි හැමෝටම තියෙන පරම සත්‍ය මොකද්ද තම තමන්ට හිතෙන දේ හිත හරි කියන්ට නෙමෙයි අපි භාවනා කරන්නේ. හිත හරි කියන්ට නෙමෙයි. අපි කොහොමත් හිත හරි කියපුවා. ඒ නිසායි අපි තාමත් මේ හිතත් එක්ක මේ ගමන යන්නේ. මේ අභියෝගේ පාරකට මේ අලුත් අවුරුද්දේ අභියෝගේ පාරකට බොහෝ අභියෝග තියෙන්න පුළුවන් මේ අවුරුද්දේ ඒ සියලු අභියෝග අතර මේ ආධ්‍යාත්මික අභියෝගයත් බාරගන්න. තමන්ගේ හිතට නොරැවටි ජීවත් වීමේ අභියෝගේ බාරගන්න. අපිට හිතෙනවා මෙච්චර කල් අරයට රැවටුණා මෙයාට රැවටුණා ආයෙනම් රැවටෙන්නේ නැහැ කියලා. ඒ හොඳයි. හැබැයි කාට රැවටුණා කාට නොරැවටුණා අපි අපේ හිතට රැවටෙනවා නම් ඒ හොඳටම ඇති. ඒ තමා මහාම මායාව. ලොකුම අවිද්‍යාව. ලොකුම මෝහය. මොකද්ද? Tamange හිතට රැවටීම. ආයි මං කවදාවත් මගේ හිතට රැවටෙන්නේ නැහැ කිව්වට වැඩක් නැහැ. හිත දකින්න නැතුව හිත තේරුම් ගන්න නැතුව හිත දකින්න දකින්න තමයි ඒ රැවටීමක් තේන්නේ මොනතරම් රැවටීමකද ඉන්නේ කියන එක. අවසාන කාරණේ හිත ලේසියෙන් Tamanව තේරුම් ගන්න අපිට ඉඩ දෙන්නේ. එයා දන්න ඔක්කොම උත්තර වැටි දානවා අපිව රවට්ටන්න. ඒ නිසා මේ ඉක්මනටම එපා වෙන භාවනාවක් තමයි හිත දිහා බැලීම. චිත්තානුපස්සනාව බොහොම ඉක්මනට එපා මේ මෙන්න මේ හිතේ ඇති කියලා අපි දකිනකොටම එයා වෙනස් වෙනවා. නෑ ඔහොම නෙමෙයි මගේ හැටි කියලා කියන්නේ. ඉතින් ආයෙත් දැන් ආ එහෙමද කියලා ආ ඔයාගේ හැටි මෙහෙමද කියලා බලනකොටම එයා ඊළඟට තවත් පිටින් ආයෙත් වෙනවා. වෙන ඇඳුමක් ඇඳගෙන වෙන වේශන රූපණයක් ගන්න නෑ යා නෙමෙයි මම වෙන කෙනෙක් කියලා. මෙහෙම වෙනස් වෙන තවත් දෙයක් නෑ. වෙන කොයිදේ වෙනස් වෙනවා. හැබැයි හිත තරම් වේගයෙන් වෙනස් වෙන තවත් දෙයක්. එනිසා චිත්තානුපස්සනාව අභියෝගයක්. හුස්ම එහෙම වෙනස් වෙන්නේ ආනාපාන සතියේ ඒ අභියෝගේ නෑ. හුස්ම ක්‍රමයෙන් සංසුන් වෙනවා. ටික ටික සංසුන් වෙනවා, කෙටි වෙනවා, සිවුම් වෙනවා, ඒ වෙනස් සීම් වෙනවා. හැබැයි මෙහෙම ආස්වාසිය ප්‍රස්වාසිය වෙන්නේ නැහැ. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයමයි. ආස්වාසිය ආස්වාසියම හැබැයි හිතේම නැහැ. එයා අපිට එක ස්ථාවරයක ඉන්න දෙන්නේ නැහැ දිගට. සම්පූර්ණයෙන් කන පිට හැදෙනවා. එහෙම ඒක අපිව අපිට මේ එපා කරනවා. කරන්න බැරි දෙයක් කියන හැඟීම ඇති කරනවා. මාව තේරුම් ගන්න ඔයාට බෑ කියන එක. නිසා මාව තේරුම් ගන්න එක පැත්තකට දාලා වෙන මොකක් හරි කරන්න. හුස්ම දිහා බල බල හිට නැත්තම් මොනවා හරි ගණන් කරන්න. ඒත් අපි කියනවා ඇත්ත තමයි එහෙම කරා නම් මේ ප්‍රශ්නේ නෑ. ඒක කරා නම් මේ ප්‍රශ්නේ නෑ. ඇත්ත. වෙයි ඉතිරි වෙනවා ප්‍රශ්නයක් සංසාරයේ කියන ප්‍රශ්න. මොකද සංසාරය හදන්නේ හිත. එයා තමයි හදන්නේ සංසාරය. සංසාරේ හැදෙන හැටි තමයි අපි මේ බලන්නේ දැන්. ඒ තේරුම් ගන්න. ඔය හැම දුකක්ම හදන්නේ හිත. තරහ හදන්නේ කවුද හිත? ශෝකේ හදන්නේ හිත. එතන මෙයා කොහොමද මේවා හදන්නේ කියලා අපි මේ හොයාගන්න හදන්නේ. ඇංගිලා හදන්නේ. ඉතින් අපි හොරෙන් ගිහිල්ලා බලනවා. හොඳට බලනවා සියුම්. එම් බලන්න දෙන්නේ නැහැ. ඒතර එයා ඒ හදන එක නවත්තලා වෙන එකක් හදන්න පටන් ගන්නවා. ඒ උදාහරණයක් විදිහට අපි හිතමු මොනවා හරි හදන හැටි ආහාරය බෝංචි හදන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න ඕනේ. දැන් කවුරු හරි බෝංචි හදන එකක් දිහා බලන්නේ. හැබැයි එයා කැමති නැහැ අපිට මේක ඉගෙන ගන්න. හරිද? එයාට බෝංචි කන්න එක පැත්තකින් තියලා වෙන මොනවා හරි පරිප්පු කරන්න පටන් ගන්නවා. දැන් අපි ඒකට රැවටෙනවා. අපි හිතනවා මෙහෙම තමයි බෝන් කියලා. ඒතර ඒකත් දිගට යන්නේ ඒකත් යා භාගිකන අතර තව එකක් පටන් ගන්නවා. ඒ මේ තමයි හිතේ හැටි. යා එක වැඩක් දිගට කරන්නේත් නෑ. අපිට එකක් හරියට කෙලවරට ඉගෙන ගන්නට දෙන්නෙත් නෑ. එපා කරවනවා. මේ සඳහා ලොකු අදිස්ථානයක් සහ ශක්තියක් අවශ්‍යයි චිත්තාන්තරසනාට. ඒක ලේසි නෑ. භාගෙට නැවතුවාම ආයේ ඉතුරු ටික කරන්න කියන්න එපා. ඊළඟට මොකද කරන්නේ බලන්න. ඊළඟට වෙන කල්පනාවක් අල්ලගෙන තව දෙයක් එයා උයන්න පටන් ගන්නවා. ඒක දිහා බලන් ඉන්න. බලන් ඉන්නවා දැනගත්තම ඒකත් නවත්තනවා. ඒ ඒ ඉවර කරන්නේ නැහැ උය. අලුත් දෙයක් පටන්. එහෙන් බලන්න. එතන අපිට එපා වෙන්න අරින්න දෙන්න එපා. එයාට එපා වෙන්න ඉඩ දෙන්න. හිතටම මේක එපා වෙනවා. මේක දිගට කරන් කරන් ගියොත් අපි දිගටම දිගටම දිගටම හිත දිහා බලන් ඉඳ ගියාම හිතට තේරෙනවා මෙයා මේක අතාරින්නේ මෙයා මාව තේරුම් ගැනීම අතාරින්නේ නැවත්තන්නේ. සම්‍යාව තවදුරටත් තවත්තන්ට බෑ. අන්න එතනදී හිත මේ අපිව රැවැට්ටීම අතාරිනවා. හිතටම තේරුණාම තවදුරටත් මේ යෝගියාව රවට්ටන්න බෑ කියලා. හැබැයි ඊට කලින් අපි මේක අතහැරියොත් ඉවරයි. එතනින් ඉවරයි. පාරකදී දෙන්නෙක් මුණ ගැහුණා. දෙපැත්තකින් ආපු දෙන්නෙක් ඉතින් එතන පොඩි අම්බලමක් වගේ මේ දෙන්න වාඩි වෙලා ගිමන් හරිනවා ගිමන් හරින ගමන් යව ඔබ කොහේ ඉඳලා දෙන්නේ මා ඉන්නේ අවල් අහවල් පළාතේ ඉඳලා ඉතින් මොකද කළේ මම අහවල් ගුරුවරයා යටතේ ඉගෙන ගන්නවා ඉගෙන ගනිමින් තමයි ඉන්නේ ආයතන කොහොමද ඒ ගුරුවරයා හරි හොඳයි ඒ ගුරුවරයා හරිම හොඳයි ඇයි හොඳයි කියන්නේ ඒ ගැන විස්තරයක් නේ ගුරුට පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් හරිම කරුණාවන්තයි අපිට හරි ආදරේ අපි මේ එහෙම නැත්තම් මේ වෙන ගුරුවරයෙක් නම් අපිව මෙච්චර කාලයක් තියන් ඉන්නේ නැහැ එතන කියලා ඉතින් ගුරුවරයා ගැන ලොකු වර්ණනාවක් කරන්න පටන් ගත්තා මේ අපි නාහයට අහන්නේ නැති අය මේ මෙයා කියන අපි නාහයට අහන්නේ නැති අය කියන දේ කරන්නේ ඒ වුණත් ඒ ගුරුවරයා අපිට බොහොම ඉවසීමෙන් අපිට අපිව තියාගෙන අපිට උගන්වනවා. ඒ ගුරුවරයාගේ තියෙන කරුණාව ඉවසීම නිසා තමයි අපි මෙතර කලින් අපි නායට අහන්නේ නැති අය. ඒ ඔබ කොහේ ඉඳලා දෙන්නේ කියලා එහා නුඹ. කිව්වා මම එන්නේ අවල් පළාතේ ඉඳලා මාත් එන්නේ මේ අවල් තැන ඉඳලා අවල් ගුරුවරයාට මම ඉගෙන ගන්න. ආ ඒ ගුරුවරයා කොහොමද? ඒ ගුරුවරයා අති විශිෂ්ට ගුරුවරයෙක්. ඇයි එහෙම කියන්නේ? ඒ ගුරුවරයාට පොඩ්ඩක්වත් ඉවසන්ට බෑ. පොඩ්ඩක්වත් ඉවසන්ට බෑ. ඉතින් අර අර මුල් කෙනා කිව්වා අපි මොන වැරද්ද කරත් ගුරුවරයා ඒ එහි හොඳ පැත්ත තමයි දකින්නේ. අපි කොච්චර නරක දෙයක් කළත් ඒ නරක දේ තියෙන පුංචි හරි හොඳක් ගැන තමයි ඒ ගුරුවරයා කතා කරන්නේ. දැන් මෙයා කියනවා අපේ ගුරුවරයා මම අපි කොච්චර හොඳ දෙයක් කළත් ඒක නරක තමයි කියන්නේ. මොනවා කරත් වැරදි. මොනවා කරත් වැරදි. දැන් කොච්චර කල් ඉන්නේ ඉන්නවද? මම අවුරුදු 5ක් විතර ඉන්නවා. ඔව් ඉතින් ඒ උත්තර අවුරුදු පහක් ඉන්නේ එතන. එහෙම නායක අහන්න නැති ගුරුවරයෙක් ළඟ අවුරුදු පහක් ඉන්නේ. ඒ ඒ අපේ ඉවසීම. ඒ ඔබ එතන ඉන්නේ ඔබේ ගුරුවරයාගේ ඉවසීම නිසා අපි එතන ඉන්නේ අපේ ඉවසීම නිසා. ඉතින් හිත දිහා බලන්න නම් අපිට ලොකු ඉවසීමක්. හිත කියන ගුරුවරයා නායට අහන්නේ. එයා නායට අහන්නේ නැති කෙනෙක්. මොනවා කරත් වැරදි. මොනවා කරත් වැරදි. කිසිම දෙයක හොඳක් කියන්නේ නැති කෙනෙක්. හැබැයි එහෙම කෙනෙක් යටතේ ඉගෙන ගන්නට, එහෙම කෙනෙක් ගැන ඉගෙන ගන්නට අපිට ලොකු ඉවසීමක් තියෙන්න ඕන. මේ චිත්තානුපස්සනාව ඉවසන කෙනෙක්ව නිර්මාණය කරනවා. තමන්ගේ හිතයි තමන්ට ඉවසන්න පුළුවන් නම් මුළු ලෝකෙම ඉවසන්න පුළුවන්. හැබැයි අපිට අපේ හිත ඉවසන්ට බැරි නම් ලෝකේම හොඳ වුණත් ඒක වැරදි. පුහුණු වෙන්න හිත දකින්න. පුහුණු වෙන්න හිත ඉවසන්ට. පුහුණු වෙන්න හිතට නොරවටි ජීවත් වෙන්න. එය මේ අවුරුද්දේ භාවනාව බවට පත් කරගන්න අදිස්ථාන කරගන්න.